ඊළඟට කුරුප්පු මහත්තයා තෙරුවන් සරණයි සාමස් තෙරුවන් සරණයි අවසරයි නායක ස්වාමීන් වහන්සේ සමහර අවස්ථාවල ආනාපානීය වේවා ඉන්දීම හැකිලිම වේවා විශේෂයෙන්ම ආනාපානයේදී මේ සිත දිහා බලාගෙන ඉන්නකොට ওই විදිහට සිතේ ඒ රාගසිත හෝ ඒ ද්වේෂසිත ඒක බලාගෙන ඉන්නකොට ඔන්න ටික වෙලාවක් විනාඩි 10ක් සමහරට ඊට කලින් හෝ 5ක් 10ක් 15ක් හරි ඒ අවස්ථාවේ යම් කිසි හිස්තැනකට අනිමිත්තකට ශුන්්‍යතයකට නිස්කලංක තැනකටත් යනවා එතකොට නම් ඒ ඒ තැන ගිහිල්ලා ටිකක් වෙලා හිතට එනවා මෙතන මොන වගේ තැනක්ද කියලා හොයන්න වගේ අදහසකුත් එනවා. එහෙම හොයන්න වෙහසක් කියලා දැනෙනවා. බොහෝ විට වෙහසක් කියලා හිතුනොත් ඒ තැන එහෙමම ඉඳලා ඔන්න ටිකක් වෙලා යනකොට යම්කිසි සහැල්ලු ගතිය දැනෙන්න ගන්නවා. ඉතින් මම කල්පනා කළේ සාමෙන්හන්ස ඔය තත් తত্ত্বය දිගටම කරගෙන යනවද එතකොට ඒකෙන් අර තවදුරටත් ඒක විදර්ශනාවක් විමසීමක් කරන එක හොඳද නරකද කියන එක එතකොට දැන් පළවෙනි කාරණය තමයි අර විදිහට මේ මනස යම්කිසි අරමුණු නොගන්නා තැනකට වගේ ගියාම එතනින් එහාට තව මනස අවදි කරන්න ඕනද ඒ தත්වෙම ඉන්න ඕනද කියන එකනේ. දැන් ඇත්තටම දැන් අපේ මනස ඒ වගේ සුවදායක ස්වභාවයක් ඒක මොකක් වුණත් ඒ දැනෙන ස්වභාවය ඇත්තක් වුණත් මනසින් මවාගත්තු ස්වභාවයක් වුණත් මොකක් වුණත් ඒ තැනකට ගිහාම අපි කැමති එහෙම නිකන් මොකොත් ගැටෙන්න නැතුව හැපෙන්න නැතුව වෙහෙස වෙන්න නැතුව නිකන් ඔහේ උදාසීනව ඉන්න. ඒ ගතිය අපේ මනසේ තියෙනවා. ඉතින් එහෙම ඉන්න ඉඩ හැරියොත් එහෙම අපි නොදැනුවත්වම අපි ඒ ස්වභාවයන්ට ඇලෙන්න ගන්නවා. බැඳෙන්න ගන්නවා. උපාදාන කරන්න ගන්නවා. එතන උදාසීන වෙන්න ගන්නවා. ඒක අපට දියුණුවට බාධකයක් වෙනවා. ඒ නිසා ඒ වගේ යම්කිසි අනිමිත්ත තැනකට වගේ අපි ගියයි කියලා අපිට හැඟෙනවා නම් ඇත්තටම අනිමිත්ත කියලා කියන්නේ එතන නිමිති නැතුව කියන එක නෙමෙයි. යම් ආකාරයකින් මෙතෙක් අපට දැනෙමින් තිබිච්ච සංඥා සටහන් ටික ඒව රළු බව අඩු වෙලා ගිහිල්ලා යම්කිසි නිස්කලංක ගතියකට මනස එනවා. ඒ ආවට පස්සේ එතනින් තව පියවරක් ඉස්සරහට යන්න අපි වෑයම් කරන්න ඕන. වෑයම් කරන්න අර ඔබතුමා කියන විදිහට උත්සාහ කරන්න ඕන. උත්සාහ කරන්න ඕන තව දුරටත් සතිය උපදවාගෙන තව දුරටත් ප්‍රඥාව අවදි කරගෙන තව දුරටත් වීරය කරන්න ඕන. ඒ අවස්ථාවේ මොනවද අපට හැදවින්ම දැනෙන්නේ සහ ඒ මොහොතේ ක්‍රියාත්මක වෙන්නේ මොනවද කියලා හඳුනගන්න. එතකොට එහෙම නැත්නම් අර අනිත්‍ය ලක්ෂණය ගැන දුක්ඛ ලක්ෂණය ගැන හෝ අනාත්ම ලක්ෂණය ගැන ටිකක් අවධානය යොමු කරලා බලන්න. ඒ වෙලාවේ අපිට අරමුණු වශයෙන් ගත හැකි දෙයක් නැතිනම් අර ධර්මතා වශයෙන් යම් යම් කාරණා සිතට මතු කරගෙන මෙතන තියෙන්නේ මේ අනාත්ම ලක්ෂණය නේද? එතකොට මෙතන දැන් ඇතිවිච්ච කිසිවක් කරුණු නැහැ අරමුණු කරන්නට කෙනෙක් නැහැ අරමුණු කරන පුද්ගලයෙක් නැහැ අරමුණු කරන දෙයක් නැහැ එතකොට මෙතන පවතින අනාත්ම ලක්ෂණය පොඩ්ඩක් ස්පර්ශ කරන්න උත්සාහ කරන්න අන්න ඒ විදිහට අර ඍජුව අපට අරමුණක් ඉන්ද්‍රයන්ට හසු වෙන්නේ නැතිනම් එහි පවතින ධර්මතාවය හෝ ප්‍රත්‍යවේක්ෂා කරලා ග්‍රහණය කරගන්නට වෑයම් කරන්න ඕන. අන්න එහෙම යම් ප්‍රයත්නයක යෙදෙන්න ඕන. එතන අපි උදාසීන වෙන්නේ නැතුව. ඒක තමයි අපට දියුණුවට උපකාර වෙන්නේ. ඊළඟට ඒ උතෙන්දී ඒ දැන් ඔය පරයන්කේදී තමයි ඔය ගතිය බොහෝ අනිත් වෙලාවට නෙමෙයි. ඉතින් අනිත් වෙලාවට අපි ගොඩක් වේගවත් අපේ අරමුණු වෙනස් වෙනවනේ. පරයන්කේකොට දැන් ඔය ඔය தත්ත්වයත් එක්කලා අපි එහෙමම ඇලිලා මැදිලා හිටියොත් තීන මිද්දේට යන්න ඕක හොඳ මාර්ගයක් වෙනවා. මොකද දැන් අපේ මනසේ ඊටාම පහසුවෙන් වංචක ධර්මයක් හැටියට ක්‍රියාත්මක වෙන්න පුළුවන් අර ඒකාග්‍රතාවය තුල තීන මිද්ධය, ඒ කියන්නේ තීන මිද්ධය ඒකාග්‍රතාවයේ ස්වરૂපයෙන් දැනෙන්නට පුළුවන්. එතකොට එතකොට තමයි අපට අර නිකන් ක්‍රියාත්මක වෙන්න බෑ වගේ හැමොමත් වෙහෙසයි වගේ ඔන්න ඔහොම ඉන්නවා වගේ අන්න එහෙම සංඥා දැනෙන්න ගන්නෙ. එතකොට එතන තීන මිද්ධයට බරයි. ඒ නිසා ඒකට ඉඩ දෙන්න හොඳ නැහැ. අර අර අපේ අරුණ මනතුක මහත්මයා කිව්වා වගේ අර හැමතිස්සෙම ප්‍රබෝධමත්ව උද්‍යෝගිමත්ව. එතන වෙහෙසක් කියන ඒ කියන්නේ යම්කිසි කාර්යයක නිරත වෙනවා. හැබැයි ඊටාම සතුටින් සහ උද්‍යෝගිමත්. අන්න ඒ ඒ ಗುಣ පවත්වා ගන්න අපි වෑයම් කරන්න ඕන. එතකොට ඇයි මට මෙතනදී අවශ්‍ය තරම් උද්‍යෝගය නැත්තේ? ඇයි මට මෙතනදී අවශ්‍ය තරම් සක්‍රිය වෙන්න බැරි? එතකොට මෙතනදී දැන් මේ මේ මේ වගේ සංසුන් බවක් සැහැල්ලු බවක් ඊටාම කලාතුරකින් මනසට දැනෙන ඉතින් මේ සැහැල්ලු සංසුන් බව දැනෙන තැන නේද මට හොඳටම ධර්මයේ මෙනෙහි කරන්න සුදුසු අවස්ථාව. එයි මම මේකට උදාසීන වෙන්නේ කියලා මනස සක්‍රිය කරන්න උත්සාහ කරනවා. එහෙමයි සන්නා බොහොමත්ම පිං